අපිට දේශනා කරන සම්පූර්ණ ඒ කාණේ දෙකක් තියෙනවා. හැබැයි කොහොමද මේ අසකනාතේ විතරේ මාතෘකාව ආසන ඔබ මම කියන නම් කියලා අරගෙන මේ ඇත්තටම කරන්නේ. ඔය කිසිම කෙනෙක් කියන කොහොමද දැනගන්නේ කොහොමද දැනගන්නේ ඔබ මේ මානසික කය අපිට නම් කියන දේ.

ඒ විඥානයේ සානුපත්ත වෙනස් කිසි ගැන මම කියලා කියන්නේ කියලා දැනෙන්නක් නැති ඒකේ දුකේ කරන්නේ නිරෝධයේ නිරෝධයේ ලබන මේ සම්මත ලබා ගැනීමට ඒ නිසාරණය පොඩිබෝධයේ ලබා ගැනීමට ලබා ගැනීමට කියනවා. ඒ හේතුන් වස්තුවේ සිතා අපට ඉස්සරහට කතා කරනවා. මොකක්ද මේ හරියට කියලා කතා කරන්නේ? ඉස්සරහට ඒක මේ ඇහැ පිළිබඳව යම් සංස්කාරයේ ඇතිවීමක් සිදු කරනවා නාමයේ පිටත තියෙන සංග්‍රහයේ නැතිවීමක් ඒ වගේම ජීවිත පිළිබඳව ශරීරයේ පිළිබඳව මානසික පිළිබඳව ඇති සම්පූර්ණ සාරාදී සම්පූර්ණ ජීවිතයේ විද්‍යෝදයක් සමානක් කියනවා නම් ඒයි ඒකේ කායවල ඉස්සරහට එන්නේ සිතුවත් වෙන සමාධිය පැහැදිලි සංකාරකාරකම් කියන දන් දෙකක් නැත්නම් ඒක මනසට දැනෙන දරුවෝ කියනවා යම්කෙනෙක් මහතන් වහන්සේගේ කරනවා මේ ඇතනවාගේ දිනකලේ අනුසල කියන ආයතනය පිළිබඳව මාතෘකාවක් සංඛ්‍යාවක් වරාවක් ඔස්සේ කියලා තියෙනවා. ඒකත් මහාන්ගේ ඉස්කෝලේ ආයතනය මාතෘකාවක් විශේෂ විශේෂතාවයක් තියෙනවා ඒ විශේෂිත දෙපැත්තේ. අන්නේ විශේෂිත දෙපැත්තේ මානසික වශයෙන් නිස්සාරණය කියලා කරනවා. මේ ඉස්ලාමයේ අවබෝධ කරගන්න සම්බන්ධතාවය සංගදානයේ සිටී පරිපාලන ආදීනයක් තිබෙනවා නම් ඒ ආදීනය ගන්න පුළුවන්. සංගදානයේ රැඳෙන සම්මති දෙනවා නම් ඒ කරන්න අපේ සිත් වල දියුණු කරගන්න පුළුවන්. එතකොට මේ සංස්කාරයන් ආදීනේ මොකද? මේ සමස්ත දැකගන්නේ අත්කරණාවේ සත්‍යයේ මානසිකාර්ය පිළිබඳ සැකසක්කාරී මානසික නිසා තමයි මේ කටයෝ සංස්කාර සංස්කාරවල තමයි පසලෙන්නේ නැතිවෙන්නේ. ඕක බලනවා දිනක් කරන්න බැහැ. මේ ඇදීම මේ සංකේතක පාඩකයි. මේ ඇදහනාදී ආර්ථික ස්ථිතියේ මේ සම්බන්ධයෙන් ඉස්සම තමයි මේ වගේ කටයුතු කරලා මේ ඇදගෙන සාකච්ඡාවේ සංකේත තමයි සංස්කාරයේ සංකෝපනයේ සංකල්පනෝපනයේ අපි කියන්නේ මේක නිසා මේ අත්මානවලට දෙවියන් නිසා මේ පාදානයේදී අපි මුලින්ම නිසා අපේ සංස්කාරයේ දැනෙන්නේ නැහැ. සංසාරයේ සිතාපත්තිකාට මුක්තියක් ලබා ගන්නට මේසා විමුක්ති උදාන ගන්නට යන ප්‍රතිස්ථාපන ඕනෙක මේ ආත්ම හැයෙන් ගන්න තියෙන සංසාරාත්මක ප්‍රමාණය පිළිබඳව ඒ සංසාරයේ කොහොමද කියලා හිතනවා අවබෝධ කරගන්න මේවා කැටි නැත්නම් මේවා උපාදාන වෙනවා සංසාරාත්මක මතයෝ දක්ෂකෝ දුක්ඛේ සංයෝජනේ යෝතනෝ යෝතත් සංකරාජෝ සංකත් සංයෝජන මේක වෙනස් සූත්‍රයේ දේශනා කරන්නේ මම කියන කල්පිත සූත්‍රයේ තියෙන සූත්‍ර ආර්ථික සැකසීම කියන කරුණ මොනතරම් විශේෂණ නෑනේ එකපාරට දුක් කියන ගන්නට බැහැ ඒ නිසා ඇහැ පිළිබඳ සම්මත කෝඩේ ස්ථානාව කියන ඇහැ නෙමෙයි සම්මෝධනීය සංඥා. දුක්පත් සංතරාග මනසත් සම්මෝධනය. මේ ඇහැ පිළිබඳ සංඥාවක් ගන්න තිබෙනවා නම් අන්න ඒක තමයි මේ සම්මෝධනය. ඒක තේරෙනවා. අන්න කියන්නේ සම්මෝධනීය සංඥා ඒ මන පිළිබඳ සංතරාග කියන ඒකයි සම්මෝධනය. ආයේ පිළිබඳව තියෙන බලන ඒ ආයතන සම්මෝධනයේ ධර්මය ඒ ආයතන පිළිබඳව යම් කිසි සංකල්ප වාදයක් නම් ඒ පරිදීන සංයෝජනය. සත්‍යකෝ විස්සේ උපාදානිය ධර්මවත්ත සංකල්ප සංපාදනය. මේ ඇහැ කියන එක උපාදාන ධර්මයක්. උපාදානයේ අදිනක් මේ කනතින් බලයන් සංස්යක් වාගයක් නැත්නම් තේරුමක් දැක්නම් ඒකට මේ කියන උපාදාන නාමය අනිත්‍යතාවය නැතිවෙන්නේ ඒකට මේ කන්දරාගේ ඇගේ පවතිනා කියුවට කන්දරාගේ මේක පවතින විකසන බව ඔව් ඇහැර ඉදිරි සංස්කාරයේ පවතින අපේ සිතතල අනේ ඉදිරි සංස්කාරයේ ජීවන අපේ සිතතල අනේ ධාර්මණයේ ඉදිරි සංස්කාරයේ ඉදිරි අපේ සිතතල අපේ සංස්කාරයේ සිතතල සමාජයේ මනෝමය පිටරට ඉතින් මේ එතකොට මෙතන තියෙන නාමයේ සාරෝපේ දෙකක් ගන්නකොට ඇහැ රූපයක් මේ නාමයේ ඇතුළු සංකල්පනා නැතිකර ගන්න උදාහරණයක්. එකක් ගන්නවා. අන්න වෙන ගමනක් ඒ පිළිබඳ යන සංකල්පයක් ඇතුළු දක්වන ඒකෙන්වත් මම ඒක පිළිබඳ සංකල්පයක් තමයි. නාමයක් තමයි අනෙක් කාරණා දෙකක්. මේ මේ සංකල්පයේ අපිට ඇතුළු දක්වන නිසා අපොත්ේ පුළුවන් ඒ චන්ද්‍රාගේ ඉතිං හයින් කරන්නේ. ඒ නැත්නම් චන්ද්‍රාගේ ග්‍රහණය සම්බන්ධ සිදුවන්නේ. ඒ චන්ද්‍රාගේ පිටිනවා කියලා බුදුදානන්තගේ ප්‍රකාශ කළා. ඒ කියන සංවාදයේ වස්තු නිහිත දේක සම්බන්ධ පුළුවන්. එතකොට මේ චන්ද්‍රාගේ ප්‍රමාණය කරන්නේ කොහොමද? සම්පූර්ණ විශ්වයේ තුන් ආකාර සංකල්ප දෙකක් තියෙනවා. පස්සෙන් දෙන්නේ අභිඥාවේ පරිඥාව සහ සත්‍යය සෝතම් වික්ෂේ අභිඥාය පරිඥාය පහවප්පා මේ ඇට අපිඥාය වික්ෂණානි දැනගෙන අරිඥාය වික්ෂේ දැනගෙන පහවප්පා දැනගෙන කරන්නේ මනසාන්තේ විතරේ මනස මේ ආයතන අපිඥාය පරිඥාය පහවප්පා වික්ෂණානි දැනගෙන කරන්නේ වික්ෂේ දැනගන්න කියන්නේ ඒ වික්ෂේ දැනගැනීම තුළින් විශේෂ ඥානවල අවබෝධයෙන් සකහාට සම්ප්‍රදාන කරන්න දෙන්නේ කරන්නේ. අපට බලන්න විශේෂ දෙකින් අපට විශේෂ දැනෙන අන්කෝ බලන දුක්ඛ අරේපත්තම් පරිණාමය නැති. ඒ දුක් ආරම්භයේ පිළිතුරු දෙකකින් ඒකනම් අපට දුක් ආරම්භයේ සත්‍ය වශයෙන් පිළිතුරු දෙකක් තියෙනවා. ඒ ආත්මය සකස් කරන කොට මේ මනසට හට ගැනීම සම්පූර්ණ විශ්වයේ ආරක්ෂණ ලෝකන් ආරක්ෂණ ආදී වශයෙන් වදාළ පරිදි අප විස්තර කළා ඒ ජීවිතය මනමනේ මන ජීවිතය නාමයේ ජීවිත පරිදි මනස ජීවිතය දෙවෙනි මේ ජීවිතය දෙවෙනා ඒකාන්ත වශයෙන් සුඛ විශේෂයෙන්ම ආවෝද කරගන්න ඕනේ මේ ආයතන තේසිතීමේ ඒකාන්ත දුක මේ ආයතනයි පෝෂණය කිරීමේ ඒකාන්ත දුක ආයතනයේ ආස්වාදයේ කාන්ත දුක ඒවා නිත්‍යයන්ගේ කාන්ත දුක මේ ආයතනයේ කාන්ත යම් කිසි ක්‍රියාවක් දැක්වෙන රෝගයක් සෝත්‍යක් දැක්වෙන ඒක සංස්කාරයක් දැක්වෙන ඒ සංස්කාරයක ආත්ම සංස්කාරයේ සංස්කාරයේ අනන්තපරිදු එනවරක් නේ අපට සිහින් ඉඳ දෙනවා ඒ නිසා මේක ඇත්තම කියන සංගයේ මනස කියන ආයතනය ඒ මානස වශයෙන් දුක්ඛල සත්‍යයක් කියන මත අවබෝධ කරගන්න ඕනේ පිටකරන. ඒ වගේම මේ ආයතන හතරකින් දුක්ඛ සත්‍යයේ සත්‍ය බලාගෙන යන ආකාරයේ පැහැදිලිව දකින්න ඕනේ අනිත්‍යයි. මේ ආයතන හය කියන්නේ අනිත්‍යයි දුක්ඛ සත්‍යය සහ දුක්ඛ සත්‍යයේ සත්‍ය එකට නැතිවම තෝරන ආකාරයේ වාස්තයක් වෙනස් බව. සංඥා සම්මත වගේ අර සමාධිපත්තනාව කියන විචිකාරණාවන් වලින් පරිස්සම් ගන්න කියන අත්පත්තන ඇත්තටම ආකාරයෙන් පිළිබඳ දැකන මාතෘකාවක් දේශනාවක් කරා. මේ දේශනා කරන කරුණ කියන්නේ මෙතෙන්ට මේ ඒක විදිහට සිස්ටම් එකක් ඒක තමයි දැන් මේ පස්සට ගන්න. මොකද ඔක්කොම තමයි හැකදෙන කියන අපේ ආරම්භයේ පස්සේ පිටුස්නා ආයතනයේ මානසික ආයතනයේ ආරම්භය මෙතන කියන්නේ තමයි මුස්තන්දරාගේ සම්මානයේ කියන සඳහා සම්පූර්ණ පරිණාමය සම්බන්ධ කරගෙන දැනගෙන ඒ ඒ සම්මේ උදාහරණ අපි දැන් ගන්න ඕනේ අපට මේ කතාවේ දේශනාවේ කියන්නේ ඒ කාන්ත දුක්ඛ සුඛය දුක්ඛ සුඛය මේ ප්‍රතිපත්තියක් කියන්නේ අනිවාර්යෙන් බැරෙනකොට අවබෝධයෙන් කියන්නේ අපට මේකෙන් බඳ සත්‍ය අත්‍යවශ්‍යකමක් තියෙනවා. ආයෙත් මේක කොහොමද මේ විදිහේ කියන්නේ සංස්කාරයේ කලකේ මැදපාරේ අත්‍යවශ්‍ය යනවා. මේක අත්පරණය පරිඥාවේ පසාකම් කරන විදිහට දැනගෙන වටහා ගන්න ඕනේ. අර කලින් කියන්නේ ඒක තමයි සම්බන්ධ කරගන්න දැන් මේකේ අභිඥාන සමාසත්තන් නැහැ විශිෂ්ට ඥාන දෙකකින් සාමාන්‍ය කරන්නේ මේ විශිෂ්ට ඥාන කොහොමද ගන්නේ කොහොමද දැනගන්නේ මේකේ දැක්කම කොටපත් කිසිම දෙයක් නැහැ සාමාන්‍ය දැනගන්න බැහැ අපිට ලැබෙන ආකාරය සත්‍ය විස්තරයේ අනිත්‍යය මුක්තෝ අභිදානාති අනත්තෝ අභිදානාති ශුන්‍යතෝ අභිදානාති මේ වගේ වචන අටලෙන්න මේ ඇහැ අනිත්‍ය වශයෙන් විස්තරණය කරගන්න පුළුවන් දුක්ඛ වශයෙන් විස්තරණය අවබෝධ කරගන්න පුළුවන් අනාත්ම වශයෙන් විස්තරණය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේ විදිහට වශයෙන් විස්තරණය පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන් ඉතින් අවබෝධ කරන තමයි අපිට මේ ඇහැදිලි බලන සංග්‍රහය සමානව කරන්න පුළුවන් සදාසින් මොදයක් කරගන්න පුළුවන්. දැන් අපි සංස්කාර කරනවා කියන විදාන විදෝත ප්‍රතිස්ථාපන අනුපස්නා අධිකරගෙන මේ පිළිබඳ සම්පූර්ණ රාගී නැතිව ආගමික අත්දැකීම් ආකාරයෙන් බලන මානසික ප්‍රයත්න දේශනාවක් කළා. මේ දේශනාවට අඩංගු කරුණු මේක මේක සම්බන්ධ කරගන්න ඕනේ. මේ සාධේශනාවක්ම එකිනෙකට සම්බන්ධ වෙනවා. එතකොට අනුස්කේතනේ මේ සංස්කාරය ප්‍රමාණය කරන්නේ මුකේක කියන ප්‍රමාණයක් කර කරන්න කියන්නේ ඒකයි දේශනාව පිට කරන්න තමයි. උදාහරණයක් දුක්ඛෝ මේ ඇහැ කන නාසය කියන පදේ මනස කියන මායම අය දුක්ඛෝ ඥානය අවබෝධ කරගන්න. අපි කොහොමද කරන්නේ කියන ප්‍රශ්න අහන්නේ. අනිත් ආකාරයේ ඉස්සෙල්ලා කායේ සිදුවෙන සමාජීකරණයක් කියලා ඒ ඥානය පදමේ සම්බන්ධ කරගන්න. ඒ ගැන අපි කතා කරන්නේ. අනත්තතෝ අධිගමනාදී අනත්ත වශයෙන් ආසනාකාරයෙන් දැනගන්නවා දැනගන්නාදී ඉස්සරහේ මොකද කියනවා මේ පිළිබඳව තමයි අද තියෙන ඒ සමාජීකරණ අද සංකල්පයේ දේශනාව අහනකොට එක් පැයක් පමණ මේ නාම රූපයේ කොටේ කල්පයට වෙන ඒ ධර්මස්කරණ කරන එතකොට අපි අනාත්මය කියන මේ ඉතිරි දතේ ධර්මකට සහායකව සංකේතවා වාදී සාමාන්‍ය කරන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. සෝතෝ අග්ගාන්තා එත්තහිනා දක්ෂිතෝ අභිනායේ සපාතං කියන්නේ ඒකම සනාමයෙන් දැනගෙන සමාන කරන්නේ අත්තුන සෝමතාවයන් කරපතේ සම්පූර්ණ කියන සුරුප්පාදන සුපාදන සෝතාන්තන සම්පූර්ණ ආදී මේ සම්මුතිය උදාහරණයක්

ඒ මාතෘකාව දුක්ඛ සත්‍යයට විවෘතව උපයෝගී

කියන ඇහැ නැති කරනවා කියන්නේ නැති කරන්නේ එතකොට අතනින් බරවෝ කියන කටයුතු කරනවා කියන්නේ ආපෝ බලන්නේ ආපෝ බලන්නේ ඒකෝවයි බලන්නේ තමයි මොනවද ඒක පාස්වල අපේ ජීවිතේ පාස්වල බලන්නේ ඔය ඉස්සත් මේ මාත් කියන්නේ මම ආවදාන කියනවා ඒක තමයි

ආසනාවේ දින කර්මයේ කියන මේකපත් කරුවේ. මේ සුඛ ආසන සංඥාව කියනවා. අද විදිහේ පදවිලාප තේරුවා සංඥාවක් කරලා මේ කියන්නේ කියලා තමයි කියන්නේ ඇති වෙන්නේ නැති කොහොමද කරන්නේ. ඒක තමයි කතාව කියන්නේ කාටද? ඒක කියන්නේ මේක අනිත්‍ය වශයෙන් දැක්වෙන අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන කටයුතු කරනවා. දැක්කේ මොකද? ඒකට කියන්නේ මේ හැදීම නැතිවෙන්නේ නැහැ. මේ ඇතිවෙන ආකාරයේ ඇතිවෙන ආකාරයේ තියෙන බව මේ විදිහට ක්‍රියාවක් දැන් කතාවේ රූපන විසමකෝණය මොකදේ කියන්නේ. ඉන්න දෙයක් අමතකයි කියනවා. ඒ පැත්තේදී සංස්කාරය නැතිවම සංස්කාරය නැතිවම ධර්මය කියලා කිව්වා කියලා පාරායනා කරනවා. ඉතින් ඒක කිසිවක් නැහැ. ඒක දැක්කම තමයි ඒක සාමාන්‍යයෙන් කියන ආකාරයට කරන්නේ ඒක මොනක් විදිහට මොනක් විදිහට ඉවත් වෙනවා පරිණාමය දැන් අපිට කියන එක ඒක පහළ වෙන උත්තරන නාමයක් ඒක මනසක් නිරුද්ධ වෙනවා එතනයි මනසට නිරෝධය අපි අපේ ජීවිතවල කිසිම රෝගයක් ඇති වෙන්නේ නැහැ. සත්‍යය සත්‍යය තමයි නිවාරණය කරන්නේ. ඒක පිටකෝ මේක සංඥාවෙන් සංඥාවෙන් සම්බන්ධ වේදනා කියන සිතුවිලි එවිට මනස සමාන කවදාවත් කරන්නේ නැහැ. මෙන්න මේකේ සම්මානාවෙන් ඉස්සරහට යනවා. මනාවෙන්නේ තමයි අනුකරය අපේ ඉන්දිය සම්මතා සම්පූර්ණ උපසංඥා භාවනා. අර පුරේකන අත්වාදයෙන් කියන බව මනාවෙන්නේ තමයි මනාවෙන්නේ තමයි ಹೇಳ್ತಾರೆ

පාරයක් දෙන්නට කියන කාරණාවක්ය. එතකොට යම්කිසි විරෝධයක් නැති කියන ධර්මවල අත්‍යවශ්‍යමක නැතිවෙනවා. යම්කිසි සමුදයක් නැති කියන කාරණාව අවබෝධ කරනවා නම් නැති කියන එකක් ඇති වෙනවා. මේ බලන්න මෙතන අත්‍යවශ්‍යම සංඥාවක් ගැටීමක් මෙතන අංශ දෙකක් තමයි. සමානකත දෙවියන්ගේ අනුවිඥානයේ අනුවිඥානයේ කියන පරමපිටක මේ එකම කරකැතියේ තියෙන කියන විදිහට බලනවා. මම මොනවද කියන්නේ මේ සමාජයේ පොඩි අත්දැකීම් කරන අතින් දේශනා කරනවා